ඒ කමඨාන වඩනකොට ඔබ වහන්සේගේ සිත නිවෙනවද? සාහනයක් නම් දැනෙනවා. දිගටම වඩන්න. සම්පූර්ණ නිවෙනකම් වඩන්න ඕනේ. හැම කමඨානක් තුළම නිමාවක් තියෙනවා. මොකද්ද ඒ නිමාව? ඒ කමඨාන තුළින් ඇතිවෙනා වූ නිවීම. ඔබ වහන්සේ වඩන කමඨාන ඔබ වහන්සේව නිවන්න ඕනේ. කමඨාන වඩලා අපිව අපි නිවා ගන්නව නෙමෙයි. අපි වඩන කමඨාන අපිව නිවන්න ඕනේ. එහෙම ඒ කමඨාන අපිව නිවනවා නම් ඒක නිවැරදි. අපි වඩන කමඨාන තුලින් අපිව අපි නිවා ගන්න අදනවා නම් ඒ කියන්නේ අපි නැති පීඩනයක් අපි තුල නිර්මාණය කරනවා කියන එක. ඒක තුලින් විඩාවක් විඳිනවා කියන එක. ඒ කමඨාන තුළ දෝෂයක් තියෙනවා. කෙලෙස් නිරෝධ කරන තාපසයෙක් ළඟට ගිහිල්ලා ඔබ වහන්සේ කෙලෙස් නිරෝධ කරන්නේ කොයි විදියටද කියලා ඇහුවාම එයා සරල උත්තරයක් දෙනවා. පින්වත් ස්වාමීනි මං කෙලෙස් නිරෝධ කරන්නේ. එතකොට කෙලෙස් නිරෝධය කියලා ඔබ වහන්සේ මොනවද වඩන්නේ? ඒ කෙලෙස් ඒ කෙලෙස් කෙලෙස් විදියටම පවතිනවා. තමන් වඩන මාර්ගය තමන් වඩන මාර්ගයම Nirodhe බවට පත් කරගන්නවා. මාර්ගය තමයි Nirodhe. මේක ගොඩාක් කට්ටියට තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය වෙනම Nirodhaයක් පතනවා. දුක දුක ඇතිවීමට හේතුව දුක නිවන මාර්ගය දුකෙන් නිවීම නිදාසීම. නිදාසීම හතරවෙනියට තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය තුළ ප්‍රධානම සත්‍ය මේ ලෝකේ හැම හාර්යවරයෙක්ම තමන්ගේ බෝධිය සම්පූර්ණ කරන සත්‍ය තමයි මාර්ගය කියන සත්‍යය. මාර්ග සත්‍ය තමයි දේශනා කරන්නේ. තමන් වඩන මාර්ගය තමයි අර කෙලෙස් ටික නිරෝධ කරවන්නේ අපි නෙමෙයි. කොහොමද ඒක හරි කියලා දැනගන්නේ? එයා තුලින් ඒ කෙලෙස් ක්‍රියා විරහිත වෙනකොට එදා තිබිච්ච කෙලෙස් හදක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවනකොට එයා දැනගන්නවා ඒකේ කතාව විවරයි කියලා. එදා හිටියා ඉන්න බෑ කියලා හිතුණා. අද ඉන්නවා ඕන තරම් ඉන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් ඒක වැඩිලා ඉවරයි. Nirodhe කියලා කියන්නේ ඒක නැතිවීම නිසා ඇතිවෙන නිවීම. Taman තුළ පවතින මානසිකත්වය Tamanට අයිති නොවීම තුලින් අටගන්නා වූ නිවීමක්. කෙලස් කියන්නේ මොනවද? මානසිකත්වයක්නේ. සිල් කියන්නේ ඒකත් මානසිකත්වයක්නේ. ගුණ කියන්නේ ඒකත් මානසිකත්වයක්නේ. අගුණ ඒකත් මානසිකත්වයක්. තමන්ට පැවැත්මක් ඉපදීමක් ඇති කරන මානසිකත්වය ක්‍රියා විරහිත වීම. නිරෝධය කියලා කියනවා. තමන් වඩන කමඨාන තමන්ව නිදාස් කරන්න ඕනේ. තමන්ගේ මාර්ගයේම තමන්ගේ නිවීම බවටපත් වෙන්න ඕනේ. මාර්ගය තමයි නිවීම. තවත් ඒ වඩන ක්‍රමවේදය තුල ගොඩාක් දෝෂ දකින්නවා. ඒ දෝෂ මට වඩා ඔබ වහන්සේ දන්නවා මේ මේවා තියෙන බව. සිතේ ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්වය තුළ තමන්ගේ ඇතිරීම තමන්ගේ මානසිකත්වය තුළ පවතින පැවැත්ම ඒක තමනුත් දන්නවා. කොච්චර කමඨාන හරියට වැඩුණත් ප්‍රශ්නයක් ඇති වෙනකොට කම්පා වෙනවද නැද්ද? ගැටලුවක් ඇති වෙනකොට කම්පා වෙනවද නැද්ද? යම් කිසි කෙනෙක් ආවට පස්සේ කිසිම පාලනයක් නැහැ. හරි කලබලයි. හරි කම්පාවයි. ඒ ප්‍රශ්න හැම එකක්ම ඒ විසඳෙන්න කලින් විසඳුම් දෙන්න හදනවා. निराකරණය වෙන්න කලින් මේ විදිහ निराකරණය වෙන්න ඕනේ කියලා උත්සාහ කරනවා. හැබැයි ඒ වෙනකොටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතන ප්‍රශ්නයක් නැහැ. මාර්ගයම තමයි අපේ නිවීම. අපි කෙලෙස් නිරෝධ කරන්නේ අපි වඩන මාර්ගය තමයි ඒ කෙලෙස් නිරෝධ කරන්නේ. ඒ මාර්ගය තුලින්ම ඒ නිවීම අපට දැනෙන්න ඕනේ. ඒ විදිහට ඒක වඩන්නේ පුරුදු කරන්නේ. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොනවද? ඒ මාර්ගයට සම්බන්ධ එකක්. උභවංශය වඩන එකට සම්බන්ධ එකක්. දුකෙන් නිදහස් වෙනවයි කියලා කියන්නේ මොනවද? හිතේ සහනයක් ලැබීම. දැන් ඉන්න தත්ත්වයට සාපේක්ෂව ඒක නිවැරදි. ඇත්ත උත්තරේ මොනවද දන්නවද? දුකෙන් නිදහස් වෙනවායි කියලා කියන්නේ සැපේ අයිතිකාරය වෙනවා කියන එක. සැපෙන් නිදහස් වෙනවායි කියලා කියන්නේ එයා දුකේ අයිතිකාරයෙක් වෙනවා කියන එක. ප්‍රශ්නේ විසඳිලාද? දුකේ නොපීටන්නේ සැපේ නොපීටන්නේක් බවටපත් වෙන්න ඕනේ. දුක නොවිඳින්නේ සැප නොවිඳින්නෙක් බවට පත් වෙන්න ඕනේ. දුකෙත් සැපෙත් අයිතිය අයිමි වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තාම අපිට ඒ කියන ධර්මතාවය තේරිලා නැහැ. ඒ කියන ධර්මතාවය තාම අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දුකෙන් නිදහස් වෙන්න කියලා අපි වෑයම් කරනවා. අපි දන්නේ දුකෙන් නිදහස් කරන්න වෑයම් කරන්නේ සැපේ අයිතිකාරයා වෙන්න කියන එක. සැපෙන් නිදහස් වෙන්න හදනවා. තමන්ගේ වත්කම් අතහැරලා, ගියවල් දොරවල් අතහැරලා, ඒ තියෙන ඔක්කොම ටික දන් දීලා, ඒ සැපෙන් නිදහස් වෙන්න හදනවා. එයාට තේරෙන්නේ නැහැ. එයා දුකේ අයිතිකාරයා වෙන්න හදනවා කියන එක. මාර්ගය ගොඩාක් ප්‍රමාද වෙන්න ඒ මාර්ගය තුල තියෙන ඵලය Tamanට ප්‍රත්‍යක්ෂ නොවෙන්න මේක ප්‍රධාන හේතුවක් ලෝකේ හැමදේම අනිත්‍යයි. ඒක පිළිගන්නවද නැද්ද? සන්තෝසයි. ශ්‍රේෂ්ඨයි. ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා ඇයි පිළිගත්තේ? ඔබ වහන්සේගේ සම්මාදිට්ඨිය ගැන මේ කතා කරන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒක පිළිගන්නවා. ඇයි ඒක පිළිගත්තේ? දැන් තේරෙන්නේ නැද්ද ඔබ වහන්සේයි සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැත්තේ කියලා. මේ ටික මගේ ළඟ කවුරු රැව්වනම් මම ඒ මොහොතේ මාර්ය જાති ඉපදෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒක මට දැනෙනවා. ඒ කියන්නේ මම පවතින නිසා. කොච්චර සරලද බලන්න අපේ ඵලය. ඒ මාර්ගය තුල ඵලය ඕම තිබුණා නිකන් පේන්න තිබුණා. ස්වාමීනි මේ ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ ඒ නිසා මම එක පිළිගත්තා. කිසිම දෙයක් පවතින්නේ නැත්තේ. පවතින්නේ නැහැ කියලා දැනෙන්නේ තමන් පවතින නිසා. පවතින්නේ නැති කෙනෙකුට පවතින්නේ නැති එකක් පේනවද? මාළුවගෙන් ආලා බලන්න වතුර සීතලද කියලා. වහන සීතල කියන්නේ මොකද්ද කියලායි? බිත්තර කාලේ ඉඳලා බිත්තරෙන් එළියට ආපු කාලේ ඉඳලා ලොකු වෙලා විශාල වෙනකම්ම එයා ඒ සීතලෙම ඉඳලා තියෙන්නේ. එයා ඒක අඳුරන්නේ නැහැ. සීතල අඳුරන්නේ නැහැ. සීතල අඳුරන්නේ. සමහර කට්ටිය සීතල ප්‍රදේශෙ ඉපදිලා ඒගොල්ලෝ රස්නේ අඳුරන්නේ. සමහර රටවලට ගිහලා බැස්සාම ඒගොල්ලෝ පවන් ගහනවා මොකක්ද එකක් වෙලා කලබල. මොකද රස්නේ අඳුරලා නැහැ පොඩි කාලේ ඉඳලා. පැවැත්ම තුල පැවැත්ම තුල නැති කෙනෙකුට හොඳට ආගන්න. පැවැත්ම තුල නැති කෙනෙකුට නොපැවැත්මක් වැටහෙයිද? ප්‍රශ්නේ වැටුන්නේ නැද්ද? හරි. වැටහුන්නේ හරි මම කියන්න. පැවත්ම තුල නැති කෙනෙකුට නොපැවත්මක් වැටහෙද? ඇයි නැත් වැටහෙන්නේ නැත්තේ? හොඳට ආගන්න ප්‍රශ්නය. මේක සරල වචන වලින් කියන්නේ. පැවත්මක් නැති කෙනෙකුට පැවත්මක් හොඳට ආගන්න. පැවත්මක් නැති කෙනෙකුට නොපැවත්මක් වැටහෙයිද? දැන් තේරෙන්නේ නැත මාර්ගය කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ওই සරල දේ තේරුම් ගන්න බෑ අපට. යම් කිසි කෙනෙක් නොපැවැත්ම තුල ඉන්නවනම් එයාට මේ ලෝකේ හැමදේම කොහොමද පේන්නේ? නොපැවැත්මෙන් පේන්නේ. ඇයෙන දේවල් එයාට කොහොමද ඇයෙන්නේ? නොපැවැත්මෙන් ඇයෙන්නේ. රන් රාගේ ඉන්න කෙනාට අම්මත් රාගෙන් පේනවා, දුවත් රාගෙන් පේනවා, මිනිස්සුත් රාගෙන් පේනවා, නංගිත් රාගෙන් පේනවා. ඇයි? එයා ඉන්නේ රාගේ. නොපැවැත්ම තුල ඉන්න රාතෙක්. එහෙම නැත්නම් නොපැවැත්ම තුල ඉන්න හාර්ය කෙනෙක් දකින්න දේවල් එයාට පැවැත්මෙන් පේනවද නොපැවැත්මෙන් පේනවද? පැවැත්මෙන් පේනවද? එතකොට ඇහෙන දේවල් එයා නොපැවැත්ම තුලනේ ඉන්නේ. එතකොට ඇහෙන දේවල් පැවැත්මෙන් ඇහෙනවද නොපැවැත්මෙන් ඇහෙනවද? සිතන දේවල් පැවැත්මෙන් සිතනවද නොපැවැත්මෙන් සිතනවද? එතකොට එතන කලින් දීපු උත්තරේ වෙන උත්තරයක් නෑ. එයාට නොපැවැත්මෙන් පේන්න බෑ. එහෙනම් වඩන මාර්ගය වඩන මාර්ගය Nirodheට නම් එයාට මේ නාම රූප මොන විදිහටද පේන්න ඕනේ? එහෙනම් අපි වඩන මාර්ගය තුල පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් කියන මේ සලායතනත් එක්ක ගනුදෙනු කරන නාම රූප සංඥා සංස්කාර ධර්ම Nirodhයට සාපේක්ෂව පේන්නේ නැතුව ඒක තුළ පැවැත්මක් පේනවා නම් මාර්ගය හරිද වැරදිද? ශ්‍රේෂ්ඨයි. එහෙනම් මාර්ගය Nirodhයට සාපේක්ෂව නිවැරදි කරගන්න මොනවද කරන්න ඕනේ? තව පොඩ්ඩක් උත්තරේ උඩින් තියෙන්නේ. තව පොඩ්ඩක් උඩට යන්න ඕනේ. Nirodhයට අනුව මාර්ගය වඩනවා. Nirodhයට අනුව දැන් අපි වඩන්නේ Nirodhaටනේ මාර්ගය. ඒ Nirodhaට අනුව මාර්ගය වැඩුවාම අර ඔක්කොම Nirodhen පේනවා. පැවැත්මට සාපේක්ෂව වැඩුවාම මාර්ගය Nirodhaට වඩන්නේ. හැබැයි අර ඔක්කොම පැවැත්මෙන් පේනවා. පොඩි තැනයි වැරදෙන්නේ. ගොඩක් ලොකු තැන් වැරදෙන්නේ. දැන් රාත් වෙන කට්ටියට භාග්‍යතුන් වහන්සේ මහා විශාල පොත් ගණන් කියලා තියනවාද නේ? පොඩි දෙයයි කියන්නේ. Nirodha කියන්නේ බොහොම සරල එකක්. ඒ නිදාස බොහොම පුංචි දෙයකින් හටගන්න එකක්. පොඩි අවබෝධයකින් සම්පූර්ණ අර පුදුජන ස්වභාවයේ ආර්ය ස්වභාවයට කන පිට හැරෙනවා. අවිද්‍යාව කියන්නේ මොනවද? ඒකත් ඒ ඒ කමඨානේ කොටසක්. කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන දැනීමක් ඇත්තෙම නැතිකම තමයි අවිද්‍යාව. එහෙම පොතේ තියෙනවා. ඒක හැමෝම දන්නවා කවුරුත් රාත්තුන්නේ. එහෙනම් අපි රාත් වෙන විදියට කතා කරමු. රාත් වෙන විදියට. අවිද්‍යාව කියන්නේ ඇත්තටම මොනවද? ධර්ම මාර්ගයේ හරියට අපි අඳුරන්නේ නැතිකම. ඒකත් අර චතුරාර්ය සත්‍යයටම තමයි යන්නේ. ධර්ම මාර්ගය කියන්නේ මොනවද? වැරදුනට කමක් නැහැ. වැරදුනට කමක් නැහැ. මේ විශ්ලේ කියන ධර්මය අපි මුකුත්ම දන්නේ නැතිකම. ඒ කියන්නේ විද්‍යාව අඳුරගත්තේ නැත්තම් අඳුරගත්තේ නැත්තම් ඒ අඳුරගත්තේ නැති ඔක්කම අවිද්‍යාව අඳුර අවිද්‍යාව එතකොට අඳුනා නොගත්ත හොඳට අහගන්න ඕනේ. අඳුනා නොගත්ත විද්‍යාව අපට ප්‍රශ්නයක්ද? අඳුනා නොගත්ත විද්‍යා ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් අඳුනා නොගත්ත අවිද්‍යාව ප්‍රශ්නයක්ද? අපේ පිරිණිවන් පෑමට. මොකද්ද මේ දෙකෙන් ලොකුම ප්‍රශ්නය අපට? අඳුනා නොගත්ත අවිද්‍යාව අඳුනාගත්ත විද්‍යාව ප්‍රශ්නයක්ද අඳුනා නොගත් අවිද්‍යාව ප්‍රශ්නයක්ද අඳුනා නොගත් අවිද්‍යාව තමයි අපිට දැන් ප්‍රශ්නේ ලෝකේ සියලුම විද්‍යාවන් අඳුනා ගන්න පුළුවන් කාටද ලෝක විදූට කථාගතයන්. එතකොට මට මේ ලෝකේ හැම විද්‍යාවක්ම අඳුනා ගන්න බැරි නම් මම සියලුම විද්‍යාවල් අඳුනා ගන්න යන්නේ ඇයි? ඕක තමයි ප්‍රශ්නේ ආයස්මිතු. දැන් බලන්න හිතට ආගන්න. මේ කුටිය මගේ කමටාන. මේ කුටිය මගේ කමටාන. මේ කුටිය මට නිදාස් වෙන්න ඕනේ. එතකොට මං කල්පනා කරන්න ඕනේ සේනාසනෙන් නිදාසන ක්‍රමේද මේ දිස්ත්‍රික්කයෙන් නිදාසන ක්‍රමේද මේ රටෙන් නිදාසන ක්‍රමේද මේ කුටියෙන් නිදාසන ක්‍රමේද උත්තරේ කියන්න එතකොට ආයස්මතුන් පිළිගන්නවා මේ සේනාසන නිදාස් වීමවත් දිස්ත්‍රික්කේ නිදාස් වීමවත් රටේ නිදාස් වීමවත් වැදගත් නැහැ. කුටිය නිදාස් වෙන එකයි වැදගත්. එහෙමද? ඉතින් නිදාස් වෙන්නේ මොන වලින්ද? කුටිය ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ආන්නේ කමඨාන කුටියනේ. මේ කුටියෙන් අපිට නිදාස් වෙන්න ඕනේ. එතකොට අපි කුටියෙන් නිදාස් වෙන එකද කරන්න ඕනේ? මේ සේනාසන නිදාස් වෙන එකද කරන්න ඕනේ? මේ දිස්ත්‍රික්කෙන් නිදාසන එකද කරන්න ඕනේ මේ රටෙන් නිදාසන එකද කරන්න ඕනේ කෝකෙන් නිදාස වෙනවද රුටියෙන් නිදාස වෙනවා කියලා නේද උත්තරයක් නැත්තම් කොහොමද කුටියෙන් නිදාස වීමනේ අපට අවශ්‍ය දැන් මේ කතා කරන්නේ කුටියෙන් නිදාස ලබන එක පිළිබඳව එතකොට අපි නිදාස විය යුත්තේ කුටියෙන්ද එහෙම නැත්තම් මේ ශ්‍රේණාසනෙන්ද එහෙම නැත්නම් මේ දිස්ත්‍රික්කෙන්ද එහෙම නැත්නම් මේ රටෙන්ද කමඨාන කුටිය නම් කුටියෙන් නිදහස් වීම තමයි ඔව් එතකොට කමඨාන කුටිය නම් කුටිය නිදහස් වෙන්න ඕනේ ඒ කුටියෙන් නිදහස් වීම තුළින් අනිත්‍ය වලට සිදු වෙන්නේ මොකද්ද දැන් කාරණා තුනක් කිව්වනේ මේ වලින් නිදහස් වෙන්න අවශ්‍ය නැහැනේ කුටියෙන් නිදහස් වෙන කෙනාට අර තුනට මොකක්ද වෙන්නේ ඒවා නිකම් නිදහස් හරියටම හරි හේතුව එකකින් නිදහස් වෙච්ච කෙනාට ඒ නිදහස් වෙච්ච ක්‍රමෙන් පුළුවන් අනිත් ඔක්කොම නිදහස් කරන්න. එන ඉසෙල්ලා නිදහස් වෙන්න ඕනේ කොතනින්ද? තමන්ගේ. තමන්ගේ. අපි විශ්වයෙන් නිදහස් වෙන්න හදනවා. බැඳීම් වලින් නිදහස් වෙන්න හදනවා. ඥාතින්ගෙන් නිදහස් වෙන්න හදනවා. අනවශ්‍ය ප්‍රශ්න කරදර වලින් නිදහස් වෙන්න හදනවා. තමන්ගෙන් නිදහස් වෙන්න හදන්නේ නැහැ. Taman තුල තියෙන ප්‍රශ්න වලින්, Taman තුල තියෙන අඩුපාඩු වලින් Taman නිදහස් වෙන්න. ඒ නිසා අනිත් එකකින්වත් නිදහස ලැබිලා නැහැ. Tamanගේ අඩුපාඩු වලින් Taman නිදහස් වෙන්න ඕනේ. Taman තුලින් තමයි නිදහස දකින්න ඕනේ. ඒම තමන්ට තමන් තුළින් නිදහස් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි ඔක්කොමගෙම නිදහසයක්. කමඨාන් වඩනකොට ඒ කමඨාන වැඩිය යුත්තේ Taman නිදහස් වෙන්න. එතන ආත්මార్థකාමී ප්‍රශ්නයක් නැහැ. Taman නිදහස් වෙන්න වඩන්නේ. Tamanගේ කෙලෙසුයි නිරෝධ වෙන්න ඕනේ. අනිත් අයගේ කෙලෙස් නිරෝධ වෙන්න වඩන්නේ නැහැ. මෛත්‍රිය වැඩුවොත් Tamanටයි මෛත්‍රිය වැඩෙන්න ඕනේ. අනිත් අය කෙරේ මෛත්‍රිය වඩන්නේ නැහැ. Taman කෙරේ මෛත්‍රිය වඩන්නේ. අනිත්‍ය වඩනකොට තමන් තුලින් අනිත්‍ය දකින්න ඕනේ. ලෝකෙන් දකින්නේ නැහැ. ඒ කියන්නේ තමන් අනිත්‍ය වෙන්නේ නැහැ කියන එකනේ. තමන් තුලින් දකින්න ඕනේ. මම කතා කරන ක්‍රමවේදය පැහැදිලිද? ඒකේ මොනවාර ගැටලු තියෙනවද? මොනවද තේරුනේ? තේරිච්ච ටික මට කියන්න. ආකාරය තමයි කියලා දෙන්න. ඔව්. කොහමද ඒක ඔබ වහන්සේ දැන් දැන් ඉඳලා වඩනවනම් කොහමද වඩන්නේ ඒක? නිදාස් වෙන්නට ඒවා නැති වෙන ආකාරයට වඩන්නේ. නැති වෙන ආකාරයටද මම වඩන්න කිව්වේ නිවෙන ආකාරයටද? නිවෙන නිවෙන ආකාරයට නිවෙන ආකාරයේ ඒ නිවෙන ආකාරයට වඩන්නේ කොහමද? දැන් මම කමටන් ගන්න ඔබ වහන්සේ මට කමටන් දෙන්නේ මේ හිතා ගන්නකෝ දැන් ඔබ වහන්සේ මට කියන්න ඕනේ මෙන්න මේම වැඩුවොත් තමයි නිවෙන්නේ ඒක අඩු නම් අපි ටක් ගාලා අපි කියලා දෙනවා කොහමද අපි වැඩුවේ කියලා කොහමද ඒක වඩන්නේ නිවෙන විදියට කොහොමද වඩන්නේ? දැන් ලෝභයක් තියෙනවා. දැන් මේ ලෝභය නිවෙන විදියට වඩන්නේ කොහොමද? එහෙම කෙරුවොත් ලෝභය නිරෝධ වෙයිද? ඔව්. දැන් එහෙම කෙරුවොත් ලෝභය නිරෝධ වෙයිද? ආයස්මතුනික වඩලා බැලුවද? ලෝභය එන්නේ නැතුව තිබුණාද? මේ භාණ්ඩය මගේ නෙමෙයි. මේ භාණ්ඩේ මගේ නෙමෙයි. අයිති අත්තරිනවා. මේක අනුන්ගේ එකක් කියලා හිතලා පරිභෝජනය කළාම ඒකට අවශ්‍ය කටයුතු කළාම දැන් ලෝභයක් වැඩෙනවද? ඇයි ඒ වගේ සරල ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැත්තේ? ලෝභය නැති කරන්න, ద్వේෂය නැති කරන්න, රාගය නැති කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා. අපි පාවිච්චි කරන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. අපට ගැලපෙන ක්‍රමේ. මේ ලෝකේ මොකවත් මට අයිති නැහැ. ඒ තප්පරෙම ලෝභය ඉවරයි. එයා අලෝභය වඩලා ඉවර කරලා ඉවරයි. ආයෙට ලෝභයක් නිර්මාණය වෙන්නේ මේ ලෝකේ මොකවත් මට අයිති නැත්තම් ලෝභය පවතින්නේ කොහොමද එයා තුල? එයා තුල ලෝභයක් නිර්මාණය වෙන්න පුළුවන්ද? ඉවරයි. ලෝභය ඉවරයි. මේ ලෝකේ කිසිම තැනක විඳීමක් නැහැ. හැම තැනකම තියෙන විඳවීම. හැම එකක් තුළම විඳවනවා අපි. මේක දකින්න කෙනෙකුට රාගයක් එනවද? එයි එයා විඳවන්න කැමති නැහැ. අබ්බ අබහැටයක තරම්වත් රාගයක් සිතේ අටගන්නේ ලෝකයේ කිසිම තැනක මට හතුරෙක් නැහැ. ඔක්කොම ඉන්නේ මිතුරෝ. මගේ වැරදි වැටහීම නිසා මම හතුරෝ කියලා රූපයක් දාගෙන ඉන්නවා. රාමෝ කදාගෙන ඉන්නවා. මේ මේ කට්ටිය මිතුරෝ මේ මේ නෑ. ලෝකයේ කිසිම කෙනෙක් හතුරෝ නෙමෙයි. ඔක්කොම අපේ මිතුරෝ. නිවන් දකින්න අපට උදව් කරන මිතුරු අපේ. මේ දැක්මට ආපු කෙනෙකුට ද්වේෂයක් අටගනීද? පලිගන්න පුළුවන් දෙයට තරාවක් යයිද? ඕන් ලෝභ දේශ මොහ නැති කරන ක්‍රමේ. සරල ක්‍රම. ගොඩාක් ක්‍රම තියෙන සරල ක්‍රමයක්. එක ක්‍රමයක් මේක. ඇයි අපි සරල ක්‍රම තියෙද්දි ගැඹුරු ක්‍රම හොයන්නේ? Taman නිවෙන සරල ක්‍රමය ගත්තාම බොහොම ඉක්මන්නේ නිවීම. අපේ වයසත් එක්ක අපට සෑහඳ කාලයක් මේක වඩන්න වෙලාවක් නැහැ. ප්‍රඥා අධික රාතේ කිර්දිමත් රාතේ රාත්තුනොත් ඇති. එතනින් සීමා වෙනවා. වෙන මොකවත් ඕනේ කකුල් දෙක තියෙන පයින් වඩිනවා මම. බන කාටවත් කියන්න ඕනේ මම රාත්තුනොත් ඇති. එතන හිටියොත් මේක ටක් ගාලා වැඩෙනවා. ලෝභය නැති කරන්න දැන් මොනවද කරන්න ඕනේ? මගේ කියන හැඟීම නැති කරනකොටම ප්‍රශ්නයක් දැන් හටගන්නවනේ. මගේ නෙමෙයි කියලා කියනකොටම මගේ නෙමෙයි කියලා කියනකොටම මම අයිතියක් එකට කියනවා නොදැනුවත්ව. ලෝකේ කිසිම දෙයක් මට අයිති නැහැ. ලෝකේ තියෙන දේවල් මට අයිති නැත්තේ. මගේ දේවල් මට අයිති නැහැ නෙමෙයි. ලෝකේ කිසිම දෙයක් මට අයිති නැහැ. මේ සේනාසනේ දේවල් මගේ කුටියේ දේවල් මම පරිභෝජනය කරන දේවල් මම දකින දේවල් මට පේන දේවල් ඇහෙන දේවල් දැනෙන දේවල් සිතන මොකවත් මට අයිති නැහැ මේක සතර ඉරියව්වෙන් පුරුදු කරන්න ඕනේ කුටිය තුල ඉඳගෙන ඒ තින බඩමුට්ටු එකක්වත් මට අයිති නැහැ ඇයි පුද්ගලයේ සත්‍යයක් නැති නිසා කාටද අයිති වෙන්නේ ඒවා සතර මා භූතවල නිර්මාණ සතර මා භූතවල පවතිනවා. සතර මා භූතවලින් ඒක ජීර්ණය වෙලා, දි รา පත් වෙලා නැති වෙලා යනවා. පේන දේවල්, ඇයෙන දේවල්, දැනන දේවල්, සිතන දේවල්, පරිභෝජනය කරන දේවල් කිසිම දෙයක් මට අයිති නැහැ. ඒක ඇත්තටම ඒක ඒ විදිහට දකින්න ඕනේ. බොරුවට දැක්කට හරියන්නේ නැහැ. බොරුවට දැක්කොත් මොකද වෙන්නේ? තෙරප්පු දෙක නැහැ කියලා කලබල වෙනවා. ලණුවා කෙල්ලලා තිබ්බ ඒක කවුද ගන්න ඒ කියන්නේ එයා අයිති නැහැ කියලා කියන්නේ එයාට අයිති කියලා කියන්නේ. තාම භාණ්ඩවල වටිනාකම අපට පේනවනම් ඒවා පරිසම් කරන්න හිතෙනවනම් ඒ කියන්නේ මොකද්ද ඒ වඩන්නේ? ලෝභය. භාණ්ඩවල වටිනාකමක් නැහැ. පරිසම් කරන්න ඔක්කොම ගිනි තියලා දාන පුච්චා දාන විසිකරන කඩනවා. ඇයි? එකක්වත් මට අයිති නැන්නේ වැඩක් නැහැ. ඒ වඩන්නේ මොනවද? ද්වේෂය. මේවා භෞතිකව විනාශ කරන ක්‍රමයක් නෙමෙයි. භෞතිකව අන්සතු කරන ක්‍රමයකුත් නෙමෙයි. මේක මනසේ ප්‍රශ්නයක්. වාඩි වෙලා සිතින් හිතනවා මේ එකක්වත් මට හයිති නෑ. ඒවා මොකවත් කරන්න ඒක එහෙමම තියෙන්න අරිනවා. ඒ කියන භෞතිකය තුළ තියෙන ලෝභෙන් එයා නිදාස් වෙනවා මිසක් ඒක විනාශ කරන්නේ නෑ. එහෙම විනයක් දේශනා කරලා නෑ කොයිවත්. තමන් වළඳලා ඉවරුනාම ඔක්කොම ටික හලන්න කියලා කිසිම තැනක කියලා නැහැ. ඒකේ අදාළ කට්ටිය ඒකට අවශ්‍ය කටයුතු කරයි. මම වැළඳුවාද එච්චරයි. ලෝකයේ කිසිම දෙයක් මේ මේ ජීවත් වෙන ලෝකයේ තුල කිසිම දෙයක් මට අයිති නැහැ. සහෝදර සංඝයාගේ මිතුරුකම මට අයිතිද නැහැ. මම හොඳට හිටියත් ඒගොල්ලෝ මිතුරුකම් කරයි. මං දුස්සීල වුණා. උන්වහන්සේලා අතුරුකම් කරයි. එකක්වත් අයිති නෑ මට. ඒවා తాවකාලිකව පවතින දේවල්. විශ්වය නිකන් පවතින්නේ. දැන් මේක කවුද නඩත්තු කරන්නේ? කරකනවද කවුරුරි? නෑ. උස්සාගෙන ඉන්නවද? නෑ. ගස් හිටවනවද කවුරුරි? නෑ. ඉබේ හැදෙන්නේ. ඒ ඉබේ හැදෙන එක මිනිස්සු කපා ගන්නවා. මේ ඉබේ හැදෙන්නේ. මේවා රක්ෂිත රජයට අයිති කියලා කියනවා. රජෙන් ඇල ගස් හිටෙව්වද? වතුර දැම්මද? කෝ රසීක අක්කර 500කට මේ වතුර දාපු කතාවක් පෙන්වන්නකො ලීටර් කොච්චර දැම්මද කවුරු දැම්මේ නැහැ ඉබේ හැදෙන්නේ ඒවා මේ ලෝකේ කාටවත් කිසිම දෙයක් අයිති නැහැ මාමුද මට අයිති කියලා කියන්න පුළුවන්ද කෝ තාප්පයක් ගාලා එතනින් යාට වතුර එන්නේ නැතුව වලක්ක ගන්න එපායි මේ උලන් ටික මට අයිති කියලා එහෙම ටැංකි බඳලා උලන් ටික අරන් තියාගන්න පුළුවන්ද බෑ වැස්සට අයිතිවාසිකම් තියනවාද? කොහො අපි මේ ලිඛිතව ලියා ගන්න වැස්සට අයිති මට මේ අක්කර ගානක වැස්ස මගේ. එහෙම අයිතිවාසිකම් කියන්න බෑ. ආසේ අක්කර 20ක් තියෙනවා මට ආසේ. එහෙම එහෙම තියනද? ඔප්පු නෑ එහෙම. එතකොට මේ සතරමා භූතය තුළ කිසිම දෙයක් අයිති නෑ කියලා තේරෙන අපට සතරමා භූතයක නැදෙන බාණ්ඩව සම්බන්ධයෙන් මේක තේරෙන්නේ නෑනේ. ඕම් වැරදෙන තැන. කෝපය මගේ, පිඟාන මගේ, පස මගේද? නෑනේ. උලම් මගේද? නෑ. වැස්ස මගේද? අහස මගේද? නෑනේ. හැබැයි හතර එකතු වුණාම මගේ මගේ මේ ටික තේරුම් ගත්තේ නැත්නම් යාට කවදාවත් ලෝභය නිරෝධ වෙන්නේ නැහැ. නිරෝධ කරන්න බෑ. කෙලස් නිරෝධ කරන්න කල්පගම පාරමී පුරනවා බෝධිසත්වරු. මේ සරල ක්‍රමවේදයේ වැටුණොත් එයා කොච්චර කාලයක් පාරමී පුරයිද? ඒ රාත් වෙන්න ගත කරන මොහොත තියෙනවා රාත් වෙන්න යන වෙලාව ඒ එච්චරයි එයා පාරමී පුරන්නේ. එතනින් අර පාරමී පුරන්නේ නෑ එයා. පාරමී අවශ්‍ය නෑ. රාත් වෙන්න යන්නේ කොච්චර වෙලාවද? පැයද දෙකද? එච්චර වෙලාවක් පාරමී පුරනවා. එතනින් අර පාරමී පුරන්නේ නෑ. එයාගේ වැඩ ඉවරයි. සතර ඉවරයි. මේ වාඩි වෙලා ඉන්න ගල මේ පරිසරය මේ ගස් කොළන් මේ කියන කිසිම දෙයක් මට අයිති නැත්තම් ලෝභය පවතින්නේ කොහොමද ලෝභය පවතින්නේ අතුරේ කිටියොත් නේද द्वේෂයක් අටගන්නේ මේ ලෝකයේ හතුරෙක් නැත්තම් द्वේෂයක් අටගනීද යාට ඉවරයි එයාගේ පාරම ඉවරයි එයා වඩල ඉවරයි හැම තැනම තියෙන දුකක් නම් හැම තැනම තියෙන විඳවීමක් නම් රාගය තෘෂ්ණාවක් යාට හට ගන්න පුළුවන්ද? එහෙම එකක් පවතිනවද? එහෙම චෛතසිකය පහළ වෙයිද? ඉවරයි. ඒ බෝධිසත්වයාගේ පාරම ඉවරයි. මේ විදිහටයි වඩන්නේ. අපේ පරිසරය තුලින් අපි මේක වඩන්න ඕනේ. අපි වාසය කරන කුටිය තුලින් මේක වඩන්න ඕනේ. දෛනිකව භාවිතා කරන බඩු මුට්ටු වලින් අපි මේක වඩන්න ඕනේ. කමඨාන කියන එක ඉල්ලා ගන්න එකක් නෙමෙයි. මේ වෙනකොට ලැබිලා තියෙන එකක්. ඉල්ලන්නේ නැති එකක් නේ. නැති එක කොහොමද යට වැඩෙන්නේ? ගොඩාක් බෝධිසත්වරු මේක දන්නේ හොඳට ප්‍රඥාවන්තයා දන්නවා මගේ ළඟ නැත්තම් ඒ කියන්නේ ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති එක ලබාගෙන මට වඩන්නත් බෑ. එහෙනම් මට වැඩෙන එක මේ වෙනකොටත් ලැබිලා තියෙන්නේ. සියලුම කෙනා බෝධිසත්වරු ඒ හැමෝටම ඒ කියන පාරමිතාවට අනුව ඒක ලැබිලා තියෙන කමටාන. ඒගොල්ලෝ දන්නේ කොච්චර දුර්වලද. Tamanට කමටාන ඉපදෙනකොටම ලැබිලා ඒ බෝධිසත්වයක දන්නේ. ඒක දන්නේ. මේ ලෝකේ පාරමී ලැබිච්ච නැති කෙනෙක්. කමඨාන ලැබිච්ච නැති කෙනෙක්. මේ ලෝකයේ ගුණයක් වඩපු නැති කෙනෙක් කිසිම තැනක නැහැ. මේ ඔක්කොම පාරමී පුරන්න පටන් අරගෙන සෑහෙන දුර ආපු කට්ටිය. ටික ටික හරි පිරීලා තියෙන කට්ටියගේ. හැබැයි කට්ටිය දන්නේ නැහැ අපේ ප්‍රතිසතයකින් පාරමී පිරීලා තියෙන බව. හැම භවයේම ඉපදෙනකොට එයාට කමඨාන ලැබිලා ඉපදෙනකොටම කැල් ලැබිලා තින්නේ. එයා දන්නේ මම කමටහන හතේ අරගෙන ආපු බව. ඒ නිසා එයා කෙලස් ලෝකේ අර කමටහන පිටුපාල වැඩ කරනවා. අපේ තපස් ජීවිතේ අපි හැමෝටම මේ කමටහන් ලැබිලා තිනවා. මගේ කුටියේ තියෙන බඩමුට්ටු කියනවනේ මගේ කමටහන. මගේ අපිලිවෙල දුර්වලකම තීන මිද්දය පටිගය මගේ අවිවේකය මගේ තෘෂ්ණාව මගේ දුර්වලකම මගේ දුස්සීලය සීලය ඔක්කොම කියනවා ඒ කුටියේ තියෙන ඔක්කොම ටික කතා කරනවා මම හිතාගෙන ඉන්නවා මට විතරයි කට තියෙන්නේ මං විතරයි කතා කරන්නේ හැම අණුවක්ම කතා කරනවා හැම තරංගයක්ම කතා කරනවා හැම භෞතිකයක්ම කතා කරනවා හැම වස්තුවක්ම හැම භාණ්ඩයක්ම කතා කරනවා හැම ගල් කැටයක්ම කතා කරනවා. එහෙම කිව්වම ඒක ටික අර සම්ප්‍රදායට පටහැනි ගල් කතා කරන්නේ කොහොමද? මේක ලෝකෝත්තර එක කාර්ය කතාවක්. ගල් කතා කරනවා. හැමදාම යනකොට ගලක් තියෙනවා මිදුලේ. ඒ තාපසයා ඒ ලෙනෙන් බෑලේ ගල දැකලා යනවා. පොඩි ගලක්. ග්‍රෑම් 200ක් විතර බරයි. හැමදාම යනවා ඒ ගල දැකලා. එක දවසක් වාඩිලා ඉන්නකොට රිලෙව් එක එනවා. පාත්‍රයේ තියෙන දාණේ ගන්න. ටක් ගාලා ගත්තා ගල. මෙච්චර දවසක් ඒ ගල කරුණාවෙන් දැක්කනේ. අද කොහමද දැක්කේ? ද්වේෂෙන් දැක්කේ. වෛරෙන් දැක්කේ. මෙච්චර කාලයක් මම මේ ගල මෛත්‍රියෙන් දැක්කනම් කරුණාවෙන් දැක්කනම් දයාවෙන් දැක්කනම් අද මම හයි ද්වේෂයෙන් දැක්කේ. ඕන් ගල කතා කළා. ගල කිව්වා. ඒ දුර්වලකම මොකද්ද කියලා. Tamange හැදිලා තින්නේ මොනවද? හැදිලා නැත්තේ මොනවද? මොනවද ඇදිලා තින්නේ? ප්‍රශ්නයක් නැත්තම් තරහා යන්නේ ඒ ටික ඇදිලා. සමහරකට ප්‍රශ්න නැති වුණා තරහා යනවනේ. එයාට එහෙම යන්නේ ඒ ටික ඇදිලා. ප්‍රශ්නයක් ආවොත් ජීවිත පව නැති වෙන්න පුළුවන්. ඒ ටික ඇදිලම නැහැ. ඒ ගල කියනවා එක. ඒක තේරුම් ගත්ත ගල අතරිනවා. ගල අතරිනවා. පිණ්ඩපාතේ කරා නම් තාපසයා මොනවද කරන්න ඕනේ? වළඳන්න ඕනේ. එයා මොකටද ඒක දවල් දාණයට අවස ගිලම්පසට රැට කියලා ඒක වෙන් කරලා තිබ්බේ. ඒ නිසා නේද සත්තු ආවේ. ලේන්නු ඇවිලා ඒක කණ්ඩාව රොටි සුවඳක් එනවා. හවස 8ට විතර රොටි සුවඳක් එනවා. ලේන්නු දන්නවා මේ කුටිය කොහේ හරි තැනක රොටි හංගලා තිනවා. හොයලා හොයලා බලනකොට ඒක තියන්නේ හැඳේ කොට්ටේ ඇතුලේ. දැන් මේක ගණ්ඩ උට හත් තියනවාද ලොකු හත් නෑ. ඒ ඒවා වාලා තියෙන ගැට ගාලා තියෙනවා ලියන්න පුළුවන් බෑ. ලේන කරන්නේ මොකද්ද? අර කොට්ටේ හපලා පුළුන් ටික ඔක්කොම ඇදලා ඇතුළට ගිහලා රොටිය කාලා යනවා. කාගේද වරද? මගේ. රිලව් දාන්නේ කණ්ඩාවේ නෑ. පිණ්ඩපාතේ කරපු වෙලාවේ මම ඒක වළඳලා පාත්‍රේ ඕදලා පියදාලා තිබ්බනේ ප්‍රශ්නේ නෑ. මගේ අඩුව, මගේ වරද. මේ ලෝකයේ කාගේවත් වරදක් නෑ. කිසිම කෙනෙක්ගේ වරදක් නැත්තම් හතුරෙක් ඉන්නවද නැහැ. එහෙනම් द्वේෂයක් අට ගන්න බෑ. ද්වේෂය නිර්මාණය වෙන්නේ නැහැ ඒ තාපසයට. තාම කෙලෙසි අඳුරන්නේත් නැහැ කෙලෙසි නිරෝධ කරන මාර්ගය අඳුරන්නේත් නැහැ අපි. අදටත් අපේ සිත්වල කොච්චර අඩුපාඩු තියෙනවද? සියලු බැඳීම් වලින් නිදහස් වෙලා තමයි සියලු බැඳීම් වලින් නිදහස් වෙලා තමයි අපි බුදුන් සරණ යන්න ඕනේ. අරිද වැරදිද? වැරදි. සියලු බැඳින් නිදහස් වුණාට පස්සේ මොකටද බුදුන් සරණ යන්නේ? පිරිණිවන් පාන්න ධර්තික එකතු කළාම ඉවරනේ. සියලු බැඳින් නිදහස් වුණාට පස්සේ මොකටද බුදුන් සරණ යන්නේ? බුදුහාමුදුරන් කියලා මොකක්ද ආන බණ? ස්වාමිනී මං සියලු බැඳින් නිදහස් වුණා. ඔව්. මට බණක් කියන්නේ කම බුදුහාමුදුර කල්පනා කරන ඒකට බණක් මොනවද කියන්නේ? එහෙනම් බැඳින් ඇති කරන බණක් තමයි කියන්න වෙන්නේ. ස්වාමිනි ලෝභ දේශ මොහ මම නිරෝධ කරලා ආවේ මට බණක් කියන්න කිව්වම එතකොට බණ එහෙනම් ලෝභ දේශ මොහ ඇති කරන ක්‍රමයක් කියනවා බලන්න තාම අපේ 100 කොච්චර අඩුද කියලා නිවැරදි මාර්ගේ තාම වැටෙලා නැහැ ඒකයි ඒක හැයෙනකොට ටග්ගල අපි එකක් හිතනවා මාර්ගයට එන්නේ තපස්කමට එන්නේ මානකමට එන්නේ ඔක්කොම අඩුපාඩුත් එක්ක රාත් එක්ක පුළුවන් නම් ගිහලා මාන කරලා බලන්නකෝ එන්නේ ඇයි වැඩක් නැහැ. පිරිනම් පානවා. සසර දුක නැවතුණා. ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ මාන්න වෙන්න ඕන්නේ ඕන්නේ. කොහොමද අපවත් වෙනවා? ඉවරයි. පිරිනම් පානවා. සාසනිටියක් නේද පිරිනම් පාන ඉවරයි. අද ඒක වෙච්ච ආදී. එහෙම අදහසක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. රාතේකට බුදුහාමුදුර අඬගාලා බණ කියලා තිනවද? රාතේකට අඬගාලා කෙලෙස් නිරෝධ කරන්නේ මේමයි කියලා බණක් කියලා තිනවද නැහැ? රාත්‍යෙකුට අඬ ගහලා රහතන් වහන්සේ දැන් බලන්න ලෝභය නිරෝධ කරන්නේ මේ විදියට. රහතන් වහන්සේ බලන්න මොකක්ද නැහැ භාග්‍යතුන් වහන්සේට අද උනේ. උන්වහන්සේ අහගෙන ඉන්නවද? සාස්ත්‍රු වහන්සේනේ. බුදුහාඳුර කය පහක් විතර කියලා. ආනවා රහතන් වහන්සේට තේරුණාද ලෝභ නිරෝධ කරන්නටි? උන්වහන්සේ කල්පනා කරන මේක විශේෂ කර්මයක්. පෙර සංසාරේ රාත් වෙච්ච ගෝලයන්ට කමටන් දෙන්න ඇති. රාහත් කියලා අඳුරන්නේ නැතුව තරවටු කරලා විනය උගන්වන්න ඇති. ඒ කර්මය මේ පලිතම් දෙන්නේ. උන්වහන්සේ ඒක දැනගෙන නිස්සබ්දව ඉන්නවා. ඇයි? රාහතෙකුට බණ වැඩක් නැහැ, කමටම් වැඩක් නැහැ. එහෙනම් සියලු බැඳීම් වලින් නිදහස් වෙලා යම්කිසි කෙනෙක් බුදුන් සරණ යනවාද කියලා ඇහුවොත් එයාට බුදුන් සරණක් අවශ්‍ය නැහැ. ඇයි? එයාගේ සරණ ඉවරයි. එයාගේ මාර්ගය ඉවරයි. එහෙනම් පැවිදි කමට එන්නේ කවුද? බැඳීම් කඩන්න බැරි කට්ටිය. කෙලෙස් නිරෝධ කරන්න බැරි කට්ටිය. අඟුලිමාල වගේ ගොඩාක් අඩුපාඩු තියෙන කට්ටිය. තරහා යන කට්ටිය. ද්වේෂය තියෙන කට්ටිය, ලෝභය තියෙන කට්ටිය, වෛරය තියෙන කට්ටිය, රාගය තියෙන කට්ටිය. ඒ කට්ටිය තමයි එන්නේ. ඇවිල්ලා පුරුදු කරලා වඩලා නිරෝධ කරගෙන අරකින උත්තරීතර තැනටපත් වෙනවා. ඒක තමයි මාර්ගය. තාම මම නිවෙන්නේ කොහමද කියන එක පිළිබඳව Tamanට ගැටලු තියෙනවා. අනිත් අය නිවන්න පුළුවන්. Taman නිවෙන්නේ කොහමද කියන එක පිළිබඳව Tamanට තේරෙන්නේ නැහැ. ඒක කොයි තේරෙන්නේ නැත්තේ? අනුන් වඩපු එකක් වඩන්න යනවා. අනුන්ට සාපේක්ෂ එකක් පුරුදු කරන්න. මට සාපේක්ෂව මම පුරුදු කරන්නේ. උපස්ථාන කරලා බලනවා උපස්ථාන කරනකොට තරහා යනවා මට. තරහා යනවා. හරියන්නේ නැහැ. එහෙනම් ඒකේ මම නිවෙන්නේ නැහැ. ඉරියර කරන්නේ නැතු වෙනවා. එතකොට නිවෙනවා. එහෙනම් ඉරියර කරන්නේ නැතු ඉන්න පුරුදු වෙනවා. ඕන් තමන්ගේ නිවන මාර්ගය. සීල් කැඩෙනකොට එදා දවස හරි අවිවේකයි. අනේ අද සීලයක් කරන. සීල් රැක්කාම ආයෙන සීල් රකින්න. ඒක තමයි යගේ මාර්ගය. ඒක තමයි මාර්ගය. වාඩි වෙලා ඉක්මන් ඉක්මන්ට වළඳනවා. එදා දවස හරි අපාස හරි හරි අවිවේකයි. වෙලාව පැයකට විතර කලින් අරගෙන හොඳට සීරුවෙන් බොහොම ලස්සනට ගන්නවා. හොඳට විකල ඉමීතර කිසිම කලබල එදා දවස් හරි සෑල්ලුයි කයට. නිවෙනවා. ඒ විදිහට දාණේ ගන්නවා. සරෙන් කතා කරාම ටිකක් අපට අපරාධ උනාන්ට ටිකක් මම සරෙන් කතා කරන පස්සේ කම්පාව දැනෙනවා. හැබැයි සෑල්ලුවෙන් කතා කරා මු르දුවෙන් කතා කරාම එහෙම කම්පාව දැනෙන්නේ නැහැ. එහෙනම් මු르දු වචන කතා කිරීම යාගේ මාර්ගය. සෑල්ලුව සරලව කතා කරන එක එයාගේ මාර්ගය. ප්‍රියමනාපව කතා කරන එක එයාගේ මාර්ගය. ඕම උදේ ඉඳලා අවස් වෙනකන් ආයතන 6 තුලින් මොන විදියට ඇසුරුනොත් මම නිවෙනවද? ඒවා ටික ගවේෂණය කළා ඒක පුරුදු කරනවා. ඒ නිවීම පිරිණිවීම දක්වාම අපිට මඟ පෙන්නනවා. ඒක තමයි මාර්ගය. ඒක තමයි ගුරුවරයා. දැන් ඉඳලා ඒක පුරුදු කරන්න. හැම ක්‍රියාවක් තුළින්ම නිවෙන දේවල් දියුණු කරන්න. ඒක නැවත නැවත පුරුදු කරන්න. ඒක බහුල කරන්න. භාවිතය බහුල කරන්න. නිවෙන්නේ නැති දේවල්, කැළඹෙන දේවල් පුළුවන් තරම් අඩු කරන්න. ගොඩාක් තියෙන අඩුපාඩු. මම කියන්නේ නෑ ඒවා. ගොඩාක් තියෙන අඩුපාඩු. ඒ ඒ හැම ඇසිරීම තුළ මේ අඩුපාඩු ඒවා පේනවා. මට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ දත් මදිනකොටත් මට මේ මේ පැත්තෙන් මදිනකොට මේ පැත්තෙන් කියන්න වෙන. එතකොට මට විවේකයක් නැහැනේ. දාත් ගණන් අඩුපාඩු කියලා එකින් එකට හදන එකද ලේසි. රාත් වෙන්න ක්‍රමේ පෙන්නුවාම ඒ ටික හිබේ හැදෙනවා. කෝකද ලේසි. මේක ලේසි. ඒ ලේසි දෙක තමයි මම කරන්නේ. මම හරි අකමැති අමාරු දෙයක් කරන්නේ. පොඩි කාලේ නම් මම ලේසි වැඩේට කරම ඒකනේ මම තපස්කම තෝරගත්තේ. ඇයි ගී ගෙදර තෝරගත්තේ නැත්නම් මට ඒක කරන්න අමාරු වැඩ මම කැමති නෑ. වාඩිලා අත් දෙක වාගෙන ඉන්නවනම් ඕන් මම කැමති. ඒක මාව හදපු කට්ටියක් දන්නවා. මම හරි ලේසි වැඩවලටලු කැමති. කිසිම වැඩක් කරන්න නැතුව ඕම ඉන්නවා. ගල් ගෙඩිය වගේ. හරි කැමති. ගොඩාක් අඩුපාඩු පෙන්නලා ඒ හැම එකටම කමටාන් දීලා ඒවා නිරෝධ කරන ಗುಣ වඩලා ඒ ಗುಣ වඩන ක්‍රම පෙන්නලා එහෙම සංකීර්ණ වෙනවට වඩා කෙටියෙන් rahat වුණාම ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එන රාත් වෙන ක්‍රමය තමයි මේ කිව්වේ. ලෝභ දේශ මොහ නැතුවයි කියලා කියන්නේ ගොඩාක් දුරට වැඩ ඉවරයි. ලෝභ දේශ මොහ නැතුව කියන්නේ එයා ගොඩාක් දුරට අනාගාමී. එයාට ආයි මොකවත් කරන්න දෙයක් නැහැ. බොහොම සරලයි. එහෙනම් මේ ලෝභ දේශ මොහ නිරෝධ කරන ක්‍රමය, ක්‍රියා විරහිත කරන ක්‍රමය තමයි කියලා දුන්නේ. ලෝකේ කිසිම දෙයක් මට ලෝකයේ කිසිම දෙයක් මට මොනවද එන්න මට අයිති? තාම තේරුන්නේ ලෝකයේ කිසිම දෙයක් මට අයිති නැහැ. එතකොට මට මොනවද අයිති? කිසිම දෙයක් මට අයිති නැහැ කියන එක විතරයි මට අයිති. ඒක තුල කිසිම නාමයක් රූපයක් වටිනාකමක් නැහැ. එයා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ඔබ වහන්සේට වත්කම් තියනවද? ඔව්. මොනවද තියෙන්නේ? කිසිම වත්කමක් නැහැ කියන වත්කම මට තියෙනවා. අර කමඨානට සාපේක්ෂව. එයාගේ මානසිකත්වෙම 아무තු එකක්. ඒක ඇයෙන මිනිස්සු බයයි එයාත් එක්ක කතා කරන්න. ඒ වචන ගැඹීරයි. මේ ලෝකයේ කිසිම දෙයක් මට අයිති නෑ. ඒ අයිතිය මට තියෙනවා. ඒ අයිතිය මේ ලෝකයේ කිසිම කෙනෙක්ට උදුර ගන්න බෑ. මිනිස්සු බය වෙනවා. මේ කතන්දරේ සාමාන්‍ය කෙනෙකුට කියන්න බෑ. මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. මෙයා ආර්ය කෙනෙක්. මේ ප්‍රකාශය තුලින් එයාගේ චරිතයේ ගැඹිරත්වය පේනවා ලෝකෙට. මේ ලෝකයේ කිසිම දෙයක් මට අයිති නෑ. ඒ අයිතිය මට තියෙනවා. පුළුවන් නම් පින්වත්නි ඒක උදරා ගන්න. ඒක මට අයිමි කරන්න. ඒක අයිමි කරන්න මේ ලෝකයේ කිසිම දෙවියෙක් නෑ. කිසිම බමුණෙක් නෑ. කිසිම බ්‍රහ්මෙක් නෑ. ඇයි? අයිති නෑ කියන අයිතිය උදරා ගන්න කාටවත් බෑ. ඒක නිවීමේ අයිතියක්. මේමයි ලෝභය නිරෝධ කරන්නේ. ලෝභය අතුරුදාන් වෙනවා. ලෝභයේ තිබිච්ච තැනක් හොයා ගන්න බෑ. සමහර තුවාල වේලුනම හොයන්න නෑ. හොයන්න නෑ. ඒ විදිහට වෙනවා. හැම තැනම අපි විඳවනවා. මේ ලෝකේ හැම තැනම තියෙන විඳවීම. කිසිම තැනක මේ සතුටක් නැහැ ලෝකේ. මේ පෘථිවි තරලේ කර්මයක් ඒක. මේ පෘථිවි තරලේට ඒ ඒ කර්මය වෙලා හැමතැනම දුක තියෙන. එක තැනකවත් සැපක් නැහැ. එහෙනම් මම මොනවා වින්දත් ඒක තුල තියෙන්නේ විඳවීමක්. ඒක දුකක් තමයි ඒ විඳින්නේ. මේක තේරුම් ගත්ත කෙනා රාගය, රස, සුවඳ, ලස්සන, මිහිරි, ස්පර්ශ කිසිම දෙයක් විඳින්නේ නැහැ. රාගය ආගියතක් නැහැ. අපි කියන්නේ මෙතන දරුවෙක් හිටියා කොහෙද න ආගියතක් නැහැ. ඕම එකක් වෙලා ඒ කෙලෙස් වලට. එහෙමයි නිරෝධ කරන්නේ. රාගයට ගන්න රාගයේ පවතින ක්‍රමේ ඒ පොකුර පිටින් හොදලා දානවා. ඔක්කොම ටික හොදලා දානවා. රාගය විඳිනවා. ලක්ෂණ එතනත් විඳිනවා. සුවඳ විඳිනවා. රසවත් කෑම වලට හරි කැමති ඒකත් විඳිනවා. ඔක්කොමට එකපාරටම දෙනවා. ගැලවිලාම යන්න. හැමතැනම විඳ විඳවනවා මම. ඒ විඳවන මානසිකත්වය පුරුදු කරනවා. පේනකොට විඳවනවා, එනකොට විඳවනවා. ජීවත් වෙන හැම මොහොතේ මම විඳවනවා, හැම සිතුවිල්ලක් ගන්න මම විඳවනවා. එහෙනම් විඳවන්න යා රාගේ පස්සේ යයිද, කෙලෙසේයිද, තෘෂ්ණායිද එන්නෙම නැහැ. ලෝකේ කිසිම කෙනෙක් මට හතුරෙක් නෙමෙයි. ලෝකේ හතුරෙක් නැහැ. දැන් තරහා ගන්නේ කාටද? තරහා ගන්න ක්‍රමය කියන්න මට. තරාවක් එයා තුළ නිර්මාණය වෙන්න පුළුවන්ද? තරහා හැදෙන්නෙම එදිරිකාරයාට විරුද්ධවාදයට විපක්ෂයට. නැත්තම් තරාවක් හැදෙන්න ක්‍රමයක් නැහැ. ලෝකයේ හතුරෙක් නැහැ කියන එක සතරේරියන් පුරුදු කළාම එයා ද්වේෂයෙන් මේ අද්වේෂකලේ නැහැ. මෛත්‍රී වැඩුවද නැහැ. එයා මෛත්‍රී අඳුරන්නේත් නැහැ. හැබැයි තරහා යන්නේ නැහැ යාට. එයාව ගැටගාලා තැලුවා තරහා යන්නේ. ඇයි? අතුරෙක් නැහැ. ලෝකේ හතුරෙක් නෑ. ගාහන කෙනත් හතුරෙක් නෑ. හතුරෙක් නැත්තම් තරහ වෙනවද නෑ? දැන් පොඩි ළමයි නැගිටලා නිදාන්න තාත්තගේ අඟ පිට උඩ ඇවිදිනවා. තරහ යනවද? ආ පුතා මොකද? පාඩුවේ ඉන්න තාත්තා. ඇයි? තරහ යන්නේ එයා එයාගේ දරුවා හතුරෙක් නෙමෙයි. කොහොමද නිදාගෙන ඉන්නකොට අල්ලපු ගෙදර මනුස්සයලා පෑගුවා නම් බඩ ටිකක් පෑගුවා නම් පපුව පෑගුවා නම් අත පෑගුවා නම් නැකිట్లේ මනුස්සයල් තඩි බාන්නේ නැද්ද? තමන්ගේ දරුවා මේ හැංගේ ඇවිදිනවා. එයි යාට තඩි බාන්න නැත්තේ. අතුරෙක් නෙමෙයි. ඒ ළමයා වාඩිලා එනකොට ඇවිල්ලා ඇඟේ පෙරලිලා නාය අතුලට අත දාලා බලනවා මේ සිදුර කොච්චර දුරද කියලා. ඇඟිල්ල දාලා බලනවා. එයාට සැකයි මේක පොඩි සිදුරක්ද ලොකු සිදුරක්ද කියලා. කන හැදලා කන ඇතුලේ ඇඟිල්ල දාලා බලනවා කන කොච්චර දිගයිද කියලා. හරි හරි කියලා ඕම ඇත්තෙන් අදිනවා මිසක් එයාට ගාන්නේ ඇයි එයා අතුරෙක් නෙමෙයි. හැබැයි බස් එකේ වාඩිලා ඉන්නකොට ළඟ ඉන්න මිනිස්සයා එයාගේ කනට අර කොටන් බඩ් එක දානවා වෙනුවට අපේ කනට දාලා හාරනවා. ඒ මනුස්සයාගේ කන් අඩි වල දැන් අපේ ධන රේඛා ඒ ඒ ආයු රේඛා ටික ඉටින්නේ නැද්ද? මිච්චරනේ තේරුම් ගන්න තියෙන්නේ. අරය හතුරෙක් නෙමෙයි. ඒ හැම කොළප්පමක්ම කරා විඳගෙන හිටියේ. ඒක සතුටුයි. තරහා යන්නේ නැහැ. මෙයා අතුරෙක් මේ යාළුවෙක් නෙමෙයිනේ. මිතුරෙක් නෙමෙයි යා. වාඩි වෙලා ඉන්නවා. නිකන් කණෙන් කවුරු කෙනෙක් හද්ද ගමන් දුන්නා එකක්. ඇයි? එයා හතුරෙක්. ද්වේෂයේ වෛරයේ පටිගය මේවා පවතින්නෙම මේ ලෝකේ අපට අතුරෙක් නැහැ කියලා දකින් නැති නිසා. මේ ලෝකේ තාම මිතුරෝ අඳුරගත්තේ නැති නිසා. අපි තාම අපේ මිතුරු හඳුනගෙන නැහැ. අපට නිඳා කරන මේ මිතුරා අපි හඳුනාගෙන නැහැ. අපේ අකුසලයේ ගෙවන්න උදව් කරන මේ මිතුරා තාම අපි හඳුනාගත්තේ නැහැ. ඒ දෝෂය හදන්නේ අපි. අපේ දේවල් කොල්ලකන, අපේ දරුව පැහැරගෙන යන, අපේ බූතලේ ටිමිකම් කියන අත්තරින් අපට උදව් කරන මේ මේ මිතුරා තාම අපි හඳුනාගත්තේ නැහැ. අපේ අඩුව තාම හදාගත්තේ නැහැ. මේ ලෝකේ හතුරෙක් නැහැ කියලා කවදද ප්‍රත්‍යක්ෂ කරන්නේ? ඒ තප්පරයට අනාගාමි. බුදුහාමුදුරේම තමයි දේශනා කරන්නේ. මානෙනි යම්කිසි කෙනෙක් द्वේෂය නිරෝධ කරයිද? එයා අනාගාමි වෙනවට මං හැප වෙනවා. තථාගතයන් වහන්සේගේ පණිවිඩයක් මේක. එහෙනම් කොහොමද द्वේෂය නිරෝධ කරන්නේ? ලෝකේ කිසිම තැනක මට හතුරෙක් නැහැ. අතුරෙක් නැහැ. ඔක්කොම නිමිතුරු. තමන්ගේ මිතුරා Taman එක්ක හොඳට ආශ්‍රය කළා ගෙදරට ඇවිල්ලා භාර්යාව පෙම්බැඳලා කසාද බැඳ ගන්නවා. අරන් යනවා. හැබැයි මේ මිතුරා ශ්‍රේෂ්ඨ මිතුරෙක්. මට පැවිදි වෙන්න අවස්ථාව දීලා මට බුදුන් සරණ යන්න කියලා ඒ භාර්යාවගේ සැප දුක හොඳ නරක බේත් තේත් ලෙඩ දුක ඔක්කොම වගකීම් ටික යා ගන්නවා. ඔක්කොම ගන්න. අම්බ කළ ජීවිත කාලෙම කණ්ඩ බොන්න දෙනවා. මිතුරා වෙනුවෙන්. එයා තපස් රකින්න නැතුව අර කාන්තාවගේ මුළු ජීවිතේම කැප කරලා සියලු යුතුයකම් වගකීම් ටික ඉෂ්ට කරනවා මොනතරම් ශ්‍රේෂ්ඨ මිතුරෙක්ද ඒක දකින්නේ කනපිඟානේ කැසිකිලි කරා ගේ ඇතුලේ වාඩිලන පුටුවෙක් වැසිකිලි කරා මිතුරුකමට ද්‍රෝහි කළා පෞල් ජීවිතේ කඩාකප්පල් කළා භාර්යාව පෑරගෙන ගියයි කියලා ඒ මනුස්සර ලෝකෙ තියෙන සේරම චෝදනා ටික දීලා නින්දාපාස කරලා ඒ මනුස්සයාට වෛරයක් බඳිනවා හැම භවෙම දකින දකින තැනේ මනුස්සයාම මරණවයි කියලා වෛරයක් බඳිනවා හැබැයි මේ මනුස්සයා තරම් ශ්‍රේෂ්ඨ උත්මේ මිතුරෙක් මේ ලෝකේ නැහැ දැන් නිකන් ගිහිල්ලා අපි කියනවා මේ මට මාන වෙන්න ඕනේ අම්මයි තාත්තයි වයසයි කොහමද තව අවුරුදු 5ක් 6ක් විතර ඉඳි මගේ යාළුව මිතුර පුළුවන් ද අම්මා තාත්තලා අවුරුදු 5ක් 6ක් විතර කණ්ඩ බොණ්ඩ දීලා බේත් ටික දීලා සපතුක බල ළඟ ඉඳලා උණු වතුර තියලා නාවල ඒ ටික කරන්න පුළුවන් මොන පිස්සුද ඔයාගේ අම්මා තාත්තට එහෙම කරා මට පිස්සුය මට ඒක කරන්න බෑ හම්බ යාළුවෝ කියලා හිටපු කිසිම කෙනෙක් වාක්‍යෙම ගන්නෑ හැබැයි කවුරු හරි මොකද්ද මිතුර කරන්න ඕනේ මට මාන වෙන්න ඕනේ අම්මා තාත්තා වයසයි මම විතරනේ ඉන්නේ බලා ගන්න ප්‍රශ්න නැහැ මම බලා ගන්නම් උණු වතුර දෙපාරක් තියලා නාවන්න කෑම වෙන්නේ කවන්න දුක සැප ඔඩොක්කුවේ කියලා නලවන්නම්. යන්න මාන වෙන්න. එයාට අපි වඳින්නේ නැද්ද? අම්මා තාත්තට වඩා එහාට වඳිනවා අපි මේ තරම් යාළුවෙක් මේ සංසාරේ හම්බෙලා නැහැ. අම්මා තාත්තා බාර අරන් කණ්ඩ බොණ්ඩ දීලා බලාගත්තාම වඳිනවා. ඇයි බිරිය බාරගත්තාම වඳින්නේ නැත්තේ? ඒ කියන්නේ මෙතන ප්‍රශ්නේ වෙන එකක්. මෙතන ප්‍රශ්නේ වෙන එකක්. මෙතන තියෙන ලෝභයේ ප්‍රශ්නය. තමන්ගේ අයිතිවාසිකම හයිමි වුණා. තමන්ගේ සම්පත කුදුරගත්තා. තමන්ගේ දෙයක් හොරකම් කළා. තමන්ගේ හිමිකම තමන්ට අයිමි කළා. ඔතන තියෙන වෙන ප්‍රශ්නයක්. ඇයි හම්මතාත්තගේ මානසිකත්වයෙන් බලන්න බැරි? එයා පැරගෙන ගියා. එයා පැරගෙන ගියා. අකමැත්තෙන් උස්සන් ගියාද? මෙයාත් නේ කැමැත්තෙන් ගිහිල්ලා තින්නේ. ඇයි ඒක දකින්න නැත්තේ? තමන්ගේ භාර්යාව මොනවා කරුවත් ප්‍රශ්නයක් නැහැ. එයා එයා මොනවා කරුවත් ඒක කරන අරයා කරපු එක වැරදි. පුදුමාකාර මුලාවක් නේ. මේක මුලාවේ තරංගයක් තිබා යට පළවෙනිය දෙන්න එපා. කප් එක දෙන්න ඕන මුලාවේ පළවෙනිය අය. එච්චර මුලා වෙලාද? ඉන්දිකට්ට ඕම ඕම කරනකොට නූල දාන්න පුළුවන්ද කාටවත්? බෑ. එකතන නවත්තන්න නූල දාන්න නම්. එහෙනම් භාර්යාවේ කැමැත්තක් නැතුව කිසිම කෙනෙකුට පෑරගෙන යන්න බෑ. එළියට ඇදගෙන යනකොට කෑ ගැව්වා මුළු ගමෙන් මිනිස්සුලා තලනවා. කාන්තාවට එච්චර මේ මිනිස්සු සලකනවා. බස් එකේදී කවුරු අප්පුණා මොනවාරි කිව්වා බස් එක නවත්තලා ගන්න මිනිස්සයාට. බස් එක නවත්තනවා. නවත්තලා මේ මනුස්සයා බොම් විවේක අරගෙන තේ බීලා ගන්න මිනිස්සු. දොරවල් දෙක වහලා ගන්න. එතකොට ඇයි එහෙම පැරගෙන යනවා මේ කෑගෙව්වේ නැත්තේ? එන වරද එයාගෙන මේ මෙයාගේ. මෙයා කැමැත්තෙන් දීගේ ගියා නම් ඒක බාර ගන්න කෙනෙක් ආව නම් සාදු කියලා දෙන්නට ඒව බාර දීලා යන්න එපාය. එහෙනම් මේ ලෝකේ අතුරු නෑ. තාම අපි අපේ මිතුරු හඳුනාගත්තේ නෑ. ඕම් ප්‍රශ්නේ වැරදිලා තින තැන. මිතුරු හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්තේ නැති මිතුරාට අතුරයි කියලා සාතිකයක් දුන්නා. ඕම් බෝධිසත්වරුන්ගේ දුර්වලකම් පාරමිතා මොකවත් පිළිලා නැහැ. තාම යා සංසාරේ යාගේ මිතුරු හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්තේ නැත්නම් හඳුනාගන්නනේ උත්සාහ කරන්න ඕනේ. ඒ කටියට දෙනවා සාතිකයක් මේ ඔක්කොම හතුරෝ. ඇයි? හඳුනාගත්තේ නැහැ. ඒ නිසා යා තාම द्वේෂය නැති කරන්න මෛත්‍රී භාවනාව වඩනවා. සියලු සුවපත් වෙත්වා. සියලු සත්‍ය සුවපත්. ජප කරනවා. අර නවගුණ වල තියාගෙන ජප කරනයි. එයා තාම මේ කතන්දරේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා द्वේෂය අද්වේෂය කරගන්න බැරුව එයා සංසාරේ හැමදාම මෛත්‍රී පාරමිතාව පුරනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝත් මෛත්‍රී පාරමිතා පුරන්නේ. ඇයි දන්නවද? උන්වහන්සේ මෛත්‍රී පාරමිතාව එහෙම පුරන්නේ උන්වහන්සේ ක්‍රමය දන්නවා. මේ ලෝකයේ සියලුම දෙනාම අපේ මිත්‍රයෝ. මේ ලෝකයේ කිසිම තැනක අතුරෙක් නැහැ. දැන් මෛත්‍රිය මොකටද දන්නේ වඩන්නේ? මෛත්‍රිය වඩන්නේ මොකටද? හතුරන්ටනේ මෛත්‍රී කරන්න ඕනේ. හතුරෙක් නැත්තම් මොකටද මෛත්‍රී වඩන්නේ? උන්වහන්සේ මෛත්‍රී පාරමිතා ඉවර කළා. උන්වහන්සේ වාඩිලා විශ්සේ දිහා බලන මොකද පාරමී ඉවරයි. අද අපේ පාරමිතාවල් අපේ රාත්බෝධියේ පාරමිතාවල් අපේ පච්චේක බෝධියේ පාරමිතාවල් අපේ බුද්ධත්වයේ පාරමිතාවල් මොනතරම් අඩුපාඩුද මොකවත් පිළිලා නැහනේ දාන පාරමිතා තාම දන් දෙනවා. ඇයි? මගේනේ. මගේනේ. ඒ නිසා මම දන් දෙන්නේ. මේ ලෝකේ මොකවත් අයිති නෑ. අනුන්ගේ දේවල් දන් දෙනවද? කො අල්ලපු ගෙදරට ගිහලා බත් ටිකක් අරගෙන ආලා පාර්සල් හදලා දෙන්නකෝ. දොරවල් වහලා ගන්න අපට. ඇයි? අනුන්ගේ. අනුන්ගේ ගෙදර කැබිනට් එකේ තියෙන කෝප්පයක් අරන් ගිහලා පූජා කරලා බලන්න කාන්දරුවන්ට. පන්සලෙන් එළියට එනකන් ඉන්න මිනිස්සු පොල් තියාගෙන. පන්සල ඇතුළට එලා ගන්න පූජා කරලා එළියට එනකොට හොඳට අපිට පූජාවක් හම්බ වෙනවා. කුටි පූජාවක්. ඇයි? අනුන්ගේ දේවල් දන් දෙන්න බෑ අපට. එහෙනම් අපි දන් දෙනවයි කියලා මේ කරේට යන්නේ මොනවද? අනුන්ගේ දේවල් නෙමෙයි. අපේ දේවල් ඕම් වැරදිච්ච තැන. ඒ නිසා තමයි බෝධිසත්වරු තාම පාරමී පුරන්නේ. බත් මගේ ඒ නිසා මම දන් දෙන්නේ. ඒ බත් මුට්ටිය අනුන්ගේ නම් දෙනවද? ලෝකේ කිසිම දෙයක් මට හයිති නෑ. ඔක්කොම අනුන්ගේ. අනුන්ගේ. එක කෙනෙක් එක්ක දීගේ ගියා කියලා අනාචාරය ඇසුරුනා කියලා ජීවිත කලම ජම වෛරේ. පරචිත්තේ දිනු කරලා බලන්න ඕනේ මේ බිරියගේ පෙර භවයේ කතන්දර. ගලින් භවයේ වෙන කෙනෙක් ස්වයං පුරුෂයා ඊට කලින් භවයේ තව කෙනෙක් ස්වයං පුරුෂයා ඊට කලින් තව කෙනෙක් ස්වයං පුරුෂයා අපේ අයියාගේ ස්වයං පුරුෂයෙක් තාත්තා ස්වාමි පුරුෂයෙක් අපේ පුතාත් කලින් දවසේ ස්වයං පුරුෂයෙක් දැන් ඒවා ඔක්කොම අනුමත කළා ඒවට ඔක්කොම සමාව දුන්නා මේ යාළුවත් එක්ක මේ ඇසිරිච්ච එකට විතර සමාවක් නැදලු බලන්න මොනතරම් මෝහයක් මේ නඩත්තු කරන සත්‍ය දන්නේ ඒක ලෝකේ ස්වභාවය අපේ තියෙන දුර්වලකමට අපි රාගය දුරු කරලා නැතුව අපි කිල්ල බැඳගත්තට අනෙක් මිනිස්ස පලිද බලන්න ඒක දකින්න ක්‍රමේ ඒ සම්මාව ඒ අවබෝධය ඒ විදිහට දකින්න ඕනේ තාම කෙලෙස් නිරෝධ වෙන්නේ නැත්තේ කෙලෙස් තාම අඳුනගත්තේ නැති ප්‍රශ්නේ හැම තාපසයෙක්ම අවංකවම ඒක ඉස්සලා පිළිගන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැතො කොහොමද උත්තරයක් දෙන්නේ? කෙල්ලෙක් සඳුරගෙන නැහැ. අඳුරගත්ත කට්ටිය ළඟට ගිහලා ආනකොට නිරෝධ කරලා නැහැ. අඳුන ගන්නකොට මේක ගියා. ඒක ගියා. ඒක අතුරුදා. ඒක ඉවරයි. තාම මට කියලා අයිතියක් තියෙන නිසා තමයි මම මේ දන් දෙන්නේ. දාන පාරමිතා පුරන්නේ, අත්තරින්නේ. ලෝකෙ මොකවත් මට අයිති නැහැ. දැන් අත්තරින්නේ මොනවද? අනුන්ගේ දේවල්ද? අනුන්ගේ දේවල් අත්තරින්න මට තියෙන අයිතිවාසිකම් මොකද්ද? එයා අත්තරින්නේ නැහැ. අත්තරීමක් නැහැ යාට. එයා අත්හැරිච්ච කෙනෙක්. එයාව විශ්වය අතහැරලා. එයා පිටසක්වල කෙනෙක්. එයා මේ විශ්වයට අයිති නැහැ. මේ ග්‍රහලෝක මණ්ඩලයටම අයිති නැති කෙනෙක් එයා. කිසිම දෙයක් ආට අයිති නැහැ. ඒ නිසා අත්තරින්න දෙයක් නැහැ. විශ්වයව අත්හැරියා. එයා පිරිනිවන් පානවා. කෙලෙස් ටික අඳුර ගන්න ඕනේ. දුර්වලකම් අඳුර ගන්න ඕනේ. අඩුපාඩු හඳුර ගන්න. එතකොට තමයි ඒක අරිගස්සන්න පුළුවන්. තාපසියා උදේ ඉඳලා රැ වෙනකම් පිණ්ඩපාතේ වළඳලා එයා කරන්නේ මොකද්ද? එයාගේ අඩුපාඩු හදන එක. දැන් ಗುಣ වඩනවනේ. දැන් ඒක කොහොමද කිව්වම සිවුර එක පැත්තක් මඩට දාලා එක පැත්තක් ඕදනවා. ඕදලා ඉවර වෙලා නේ මේ පැත්ත මඩනේ කියලා ඊට පස්සේ මේ පැත්ත ගන්න. ඒක මේ පැත්ත මඩට දානවා. ආයි මේ පැත්ත ඕදනවා. ආයි අනේ මේ පැත්ත මඩනේ කියලා මඩ ටික උඩට ගත්ත ගලට ගත්තා. ඊට පස්සේ මේ පැත්තේ මඩට දානවා. සිවුර අවුරුදු කීයක් ඕදන්න වෙයිද? මේ භද්‍ර කලාපය පුරා මෝදනවා යා. ඒ වගේ තමයි මේ ಗುಣ වඩන ගොඩක් තපස්වරන්ට වැරදිලා තින්නේ. අඩුපාඩු හැදුවාම දුර්වලකම් නිවැරදි කරාම දේ ඒ ඔක්කොම මොනවද? ಗುಣ. කලබලයට දුවන අඩුවක්. සංවරව යනවා. ගුණයක් නෙමෙයිද? කට ගන්නවා. දැන් ඉවසීමෙන් ආගෙන ඉන. ගුණයක් නෙමෙයිද? දැක්කද ටක් ගාලා කාලා දාන නෑ. ඔක්කොමට බෙදෙනවා. ගුණයක් නෙමෙයිද? අඩුපාඩු හදනකොට දුර්වලකම් නිවැරදි වෙනකොට ඒවා ලක්ෂ ගණන් පාරමී ගුණ බවටපත් වෙනවා මේක තාපසයා දන්නේ එයා අඩුපාඩු හදන්න නැතුව පැත්තකින් තියලා ಗುಣ කියලා වෙනම එකක් පුරන මොනවාද ಗುಣ පුරනවා තාම එයා නියත විවරණ ගත්තද කියලා සැකයි එයාගේ බෝධියට. එයා තාම මේ සසර ගැන හරියට දැක්කද දන්නේ කිසිම කෙලෙසයක් අඳුරගත්තේ නැති මේ දුර්වල බෝධිසත්ව කිරිදරුවෙක්. තාම කිරිබොන එයා. තාම වැඩේ පටන් ගන්න එයා තාම වැඩේ දන්නේ මේ භ්‍රමණය වෙන පෘථිවිය තුල හැමදේම අනිත්‍ය වෙන හැමදේම දුකක් බවට පත් වෙනවා. මේකේ නිදාසලා යන ක්‍රමය පිළිබඳව තාම වැටහිලා නැහැ. එයා තම සංසාර චක්‍රයේ දුවන කෙනෙක්, ගමන් කරන කෙනෙක්. ඒක නිවැරදිව දැකපු කෙනා එක තප්පරයක් ඒක තුල ඉන්නේ එයා කෙලස් ටික හඳුර ගන්නවා. දුර්වලකම් ටික හඳුර ගන්නවා. ඒ හඳුර ගන්නකොට මට තේරෙන මෙන්න මේ විදිහට මේක නිරෝධ වෙන්නේ කියලා. මේ හරි සරලයි. සරල වැඩි නිසාම තමයි ඒක සංකීර්ණ වෙලා තියෙන්නේ. මිනිස්සු සරල දේවල් ගණන් ගන්න ඒ ගණන් ගන්න නැති නිසා අවිද්‍යාවෙන් ඒක ඒක වැරදෙනවා. සංකීර්ණ දේවල් මිනිස්සු වොමනාවෙන් හිතනවා. ඕනට වඩා හිතන නිසා ඒකත් වැරදෙනවා. මිනිස්සු යන්නේන මන් නැතුව හතරමන් වෙලා. අඩුපාඩු හදන හැම මොහොතෙම ඒ අඩුපාඩු ගුණයක් වෙනවනම් මොකටද අපි වෙනම ಗುಣ වඩන්නේ? අඩුපාඩු ටික හදන්න ඕනේ මේ හැම සිල් දේශනාවක්ම හැම බණකම කියන අඩුපාඩු හදන්න උදේ ඉඳලා රෑ වෙනකම් කමටාන් වලට මේ දේශනා කරන්නේ මේ පුටු මේ ගල් රත් වෙනවා වාඩි වෙලා ඉඳලා ඇයි එච්චර අඩුපාඩු පෙන්වන්නේ? ඒවා තමයි ಗುಣ. ඒවා තමයි ಗುಣ. කලබල වෙන්න එපා. එහෙනම් සංවර වෙන්න. සංවර වීම ගුණයක්. අඩුපාඩු 100ක් ඇදුවාම ಗುಣ 100ක් පිරීලා. හායි ಗುಣ වඩන්න ඉතුරු වෙන්න එපා. ಗುಣ මොකවත් ඉතුරු වෙලා නැ ඔක්කොම වැඩිලා. තාපසයා ජීවත් වෙන ජීවිතය මේ විදිහට තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තාපසයා වඩන්නේ. ඒ ආකාරයටයි තාපසයා තමන්ගේ මාර්ගය පුරුදු කරන්නේ. කෙලෙස් නිරෝධ කරන්නේ තාපසයා කෙලෙස් නිරෝධ කරන්නේ එයා වඩන මාර්ගය ඒ කෙලෙස් ටික නිරෝධ කරනවා. ඒ මාර්ගය තුලින් කෙලෙස් නිරෝධ වෙනවා. ඒක එයා කරන්නේ එයා කරන්නේ මාර්ගය වඩන එක විතරයි. මානනී වඩන්න කියලා බුදුහාමුදුර කිව්වා. පුරුදු කරන්න කියලා. ඇයි බුදුහාමුදුරත් ඔය කතන්දරේ දන්නවා. පුරුදු කළාම වැඩුවාම ඒ වඩන මාර්ගය අර කෙන කෙලෙස් ටික නිරෝධ කරයි. ඒක මාර්ගයේ මාර්ගයේ වගකීමක් ඒක. අපේ එකක් නෙමෙයි. අපි මොකද කරන්නේ මාර්ගයට එක කරන්න දෙන්නේ අපි වාඩි වෙලා එක කරන්න හදනවා. පස්සේ බලනකොට තිබිච්ච කෙලෙස් වලට වඩා වෙන කෙලෙස් ටිකක් පැටලිලා එකට. අලුත් කෙලෙස් ටිකක් තියෙනවා. මේ මාර්ගය අපි වඩනකොට අපේ ආයතන හය තුලින්ම ඒ නිවීම අපට දැනෙනවා. ඒ නිවීම තමයි කෙලෙස් ඒ මාර්ගය තුල නිරෝධ වුණා කියනකට සාක්ෂිය. ඊයට වඩා හද නිවෙන්න ඕනේ. උදේට වඩා දවල් නිවෙන්න ඕනේ. දවල්ට වඩා සැතපෙන මොහොතේ රැ වෙනකොට නිවිලා තියෙන්න ඕනේ. ඒ නිවෙන ප්‍රතිශතය වැඩි වෙනකොට තමයි තාපසයා දැනගන්නේ ඒ කියන මාර්ගය හරි. කෙලෙස් මම නිරෝධ කරන්නේ මම මාර්ගය හරියට පුරුදු කරනකොට ඒ කමටම වඩනකොට අඩුපාඩු නිවැරදි කරනකොට ඒකම නිවීම බවටපත් වෙනවා. මොන නිවීම බවට? කෙලෙස් වල නිවීම බවටපත් වෙනවා. ඒකේ අවසානේ මොකද්ද? පිරිනිවීම දක්වාම යනවා. පැහැදිලිද? කොච්චර වෙලාවක් ඕනේද රාත් වෙන්න? අවබෝධ වුණා නම් රාත් ඒ කියන්නේ අවබෝධයට අවබෝධ වෙන්න කියලා කියන්නේ. තමන් අවබෝධ කළාම රාද්ද? තියෙන අවබෝධය තේරුම් ගන්න නැතියි. ඒක තමයි අවබෝධය. දැන් තියෙන අවබෝධය ප්‍රත්‍යක්ෂ කළාම ඒ අවබෝධයට සාපේක්ෂව අරහත් වෙනවා. පඤ්ඤාවේ ධාරිතාව වෙනස්. ඒ ඉරිදි නැහැ, ඉරිදි තියෙනවා. තේරෙනවා තේරෙන්නේ බන කියන්න පුළුවන් කියන්න බෑ. ඒක වෙන ප්‍රශ්නයක්. මේ වඩන මාර්ගය තුල තියෙන අවබෝධය ප්‍රත්‍යක්ෂ කළාම ඒකේන අවබෝධයට සාපේක්ෂව එයා rahat වෙනවා. අවබෝධයක් වෙනම ගන්න බෑ. තියෙන අවබෝධයම තමයි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. වෙනම කෙනෙකුට තේරුම් කරන්න බෑයි. මේවා ඔක්කොම කල්ලාතුව තීරණේ වෙච්ච දේවල්. අපි සංසාරේ බව කීයක් ඉපදිලාද? මා පොළේ වැලි කැට වාගේ. එතකොට අපේ පාරමිය සංසාර අනන්ත වැඩිලා, පිරිහිලා, ගැටිලා, ඇලිලා. ඒවට සාපේක්ෂව දැන් අපිට තියෙනනේ ප්‍රඥා ධාරිතාව. ඒ ධාරිතාවට තේරෙන්නේ නැති එකක් තේරුම් කරන්න බව ලක්ෂයක් විතර ප්‍රඥා පාරමිතා පුරලා ඉන්න එපා ඒක තේරෙන්න. ඒ කියන්නේ මෙතන තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මා පොළවේ වැලිකට වගේ ඉපදිලා වඩලා වඩලා වඩලා ගෙන ආපු අවබෝධයට ඔච්චරයි තේරෙන්නේ. එන ඊටු ටික තේරුම් කරන්න බෑ. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ ඊති කියලා භාග්‍යතුන්ස ශ්‍රීමුකේ ලස්සන්ට මේක කියනවා. ඒ ඒ අයගේ නැනනුවනට පමණ ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් තමයි මේ කියන ධර්මය. එහෙනම් එතන යාට අබහැටයක්වත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැයි භව ගානක පාරමිතාවට උත්තරයි තේරෙන්නේ. එහෙනම් ඊටු ටික තේරෙන්න. තව භව ගානක් යා පුරලා එන්න ඕනේ. එතකන් අපි ඒ බණ ටික තියාගෙන ඉන්න ඕනේ. ඒක කරන එකක්ද? ඒක කෙරෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අපි සංසාරයේ ඉපදිලා වාරගාන ගානට අනුව අපි පුරපු දේවල්ට අනුව පිරිච්ච පාරමිතාවලට අනුව මෙතන යම් කිසි එකක් තේරෙනවා. ඒ තේරිච්ච දේ අවබෝධය. ඒක ප්‍රත්‍යක්ෂ කළා නම් ඉවරයි. ඒක ප්‍රත්‍යක්ෂ කළා නම් ඉවරයි. තේරිච්ච එක තමයි වඩන්න කියන්නේ. නොතේරිච්ච එක නෙමෙයි. ඒ තේරිච්ච එක තමයි පුරුදු කරන්නත් ඕනේ. වෙන එකක් නෙමෙයි. නොතේරිච්ච එක කොහොමද පුරුදු කරන්නේ? දැන් නොතේරෙන එක තේරෙන නම් බව ලස්සයක් විතර ගිහිලා පුරලා එන්න ඕනේ. ඇයි? මේක කෝටි ගාණක් පුරලම ඔච්චර නම් තේරෙන්නේ. ඉතුරු ටික තේරෙන්නේ ඊට වඩා දෙගුණයක් පුරන්න එපායි. ඒක මේ විශ්වයේ කවදාවත් සිදු නොවන්න. සිදු නොවන දේවල් තමයි අපි කරන්නේ. සිදු වෙන දේවල් මොකවත් කරන්නේ. මොකද්ද සිදු වෙන දේ? බනනම් පැය දෙකක් විතර කිව්වේ. හැබැයි විනාඩි 10ක් තියෙනවා. හරි. ඒ තේරිච්ච ටික වඩනවා. ඒක පුරුදු කරනවා. පුරුදු කරලා ඒ පුරුද ප්‍රත්‍යක්ෂ කරනවා. කොච්චර සරලද මාර්ගය? මොනතරම් සෑල්ලුද මේ මේ කමටාන අපි තාම rahat වෙන්නේ නැත්තේ අපි ඒ සෑල්ලු බව තේරුම් ගත්තේ නැහැ මේ සම්බුද්ධ ශාසනය තුළ අපි හැමෝටම පිරිණිවන් පාන්න දොරටු හැරලා තියෙන එක දොරකින්වත් අපි ඇතුල් වෙන්නේ අපි වෙනම උළුවස්සක් කියලා වෙනම දොරක් දාන්න හදනවා අපිට කියලා වෙනම දොරක් අරින්න හදනවා ඇත්තම කතාව මේ සම්බුද්ධ ශාසනයේ දහසක් දොරවල් හැරලා තියෙන්නේ දහසක් මණ්ඩල සම්මාදිට්ඨිය දහසක් දොරවල් ඇරලා. ඇරලා තියෙන එක දොරකින් ඇතුළු නම් ඉවරයි. පැහැදිලිද? දැන් ඉඳලා වඩන්න. පුරුදු කරන්න.